සංගායනාවට පාත්‍ර කළා. එදා සත්පර්ණී ගුහාද්වාරයේහි ඉදිකළ ඒ මහා මණ්ඩපේ අජාසත් රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ආරක්ෂාව රැකවරණය තුළ සිදු වූ පළවෙනි ධර්ම සංගායනාවෙන් පසු නැවත දෙවන සහ තෙවන සංගායනාවන්ගෙන් ඒ ධර්මය සුසංගීතවත් වුණා. විවිධ ප්‍රශ්න ගැටලු හමුවේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බුද්ධ වචනය ඒ විදිහටම රැකගෙන ඒම සඳහා බොහෝ පිරිසක් කැපකිරීම කළා. නිවැරදි බුද්ධ වචනය නොවෙනස්ව ඒ විදිහටම දරාගෙන පැමිණීම කියන කාරණාව එතරම්ම ලේසි පහසු කාරණයක් බවට පත් උනේ නැහැ. විශේෂයෙන්ම විවිධ දාර්ශනික ගුරුකුල විවිධ දාර්ශනික කතා කතා කරපු සමාජයක් එදා ಭಾರತය තුළ තිබුණා. විවිධ දෘෂ්ටිවාද එදා සමාජය තුළ බොහොම ප්‍රබලව තිබුණා. ඉතින් මේ දේවල් නිසා බුදුදහමට ඇතම් විට විවිධ තර්ජන ආවා. ඒ සියල්ලන්ගෙන්ම මේ කමිශ්‍රව නැවත පවත්වාගෙන යනවා කියන එක ලේසි කටයුත්තක් වුණේ නැහැ. තේරවාද බුදුදහම තුළ කතා කරන පණිවිඩය සෑම විටම ජනප්‍රියම වුණ ප්‍රධානම මතය බවට පත් වුණේ නැහැ. මොකද සත්‍ය හැමදාම මිනිස්සු පිළිගන්නට යම් පමණකට හෝ අකමැති නිසා. ඉතින් කෙසේ වෙතත් අපි දකිනවා දෙවෙනි සංගායනාවට එනකොට සත්ත්ව සතික්‍රියක් සත්ත්ව සතියක් නැතිනම් සත්‍යයක් විචුන් වහන්සේලා ඒ මහරහතන් වහන්සේලා දෙවෙනි සංගායනාව සිද්ධ කරන්නේ. එතකොට සහස්‍රයක් වික්ෂණාසලා දහසක් එකතු වෙලා ඒකට විරුද්ධව වෙනම සංගායනාවක් සිද්ධ කළා. ඉතින් ඒ නිසා තමයි කී ජනප්‍රිය මතය නෙමෙයි හැම විටම යථාර්ථයේ බවට පත් වෙන්නේ කියලා. නමුත් නිවැරදි තේරවාද බුදුදහම මහරහතන් වහන්සේලා විසින් නිවැරදිව ඒ විදිහටම පවත්වාගෙන ආවා. ඒ නිසාම රහතන් වහන්සේලාගේ භූමිකාව විවිධ තර්ජනයන්ට ලක් වුණා. නැතිනම් රහතන් වහන්සේ කියන ඒ අරිහත්ත්වය පිළිබඳව විවේචන ඇති වුණා. හීනයාන මහායාන ආදී ප්‍රභේදයන් අපිට දකින්නට ඉතිහාසය තුළ පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ නොයෙක් හැලහැප්පිලි මැද නොයෙක් සම්ප්‍රදායන්ගෙන් බුදුදහම ආක්‍රමණයන්ට නතු වෙනකොට තුන්වෙනි සංගායනාව වෙනකොට නොඑක් අනේ තීර්ථකාදීන්ගෙන් පවා මේ ශාසනයට හානි සිදුවෙන බවක් තිබුණා. ඉතින් ධර්මාශෝක රජු විසින් නැවත ඔහුගේ අනුග්‍රහකත්වය ඇතිව මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ ධර්මයේ සංගායනාවකට ලක් කළා. ඒ සංගායනාවෙන් පසු 60000ක් සිවුරු ගලවා හැර ශාසනය ශෝධනයට පත් කළා. ඒ ශාසන ශෝධනය වගේම, ඒ කියන්නේ නිවැරදි තේරවාද බුදුදහම මෙන්න මේකයි කියලා මහරහතන් වහන්සේලාගේ සීමා ඇතිව ඒ බුදුදහම නිවැරදිව හඳුනාගත්තට පස්සේ හඳුනාගත්තට පස්සේ කියලා කිව්වේ නිවැරදිව සලකුණු කළාට පස්සේ මෙන්න මේකයි ධර්මය මෙන්න මේකයි විනය කියලා අන්නේ මතවාද දිනහෙලලා නිවැරදි ධර්ම විනිශ්චය ලැබුවායින් පසුව අනිකුත් රටවල් වලට ඒ බුදුදහම නිවැරදි බුදුදහම පිටත්කොට යවුණා ධර්ම දූත සේවාවක් විදිහට. එතකොට ධර්ම දූත සේවාවක් විදිහට බුදුදහම ප්‍රචාරය කරන රටවල් අතර අපේ රටට හිමි වෙන්නේ අද්විතීය ස්ථානයක්. ඒකට හේතුව තමයි සෑම රටක්ම අභිභවමින් අපේ රටේ ඒ බුදුදහම දිවිහිමියෙන් රැකගත්ත පිරිසක් හිටියා. ඒ නිසාම තේරවාද බෞද්ධ රටවල් වල ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙනවා ප්‍රමුඛතම රට බවට පත් වෙනවා. ඒකට හේතුව බවට පත් වෙන්නේ මේ අපේ රට තරම් මේ බුදුදහම දිවිහිමියෙන් රැකපු වෙනත් කිසිදු රටක් නැති තරම් වන නිසා. ඉතින් පින්නතුනේ අපි ඒ විදිහට මේ ශාසනය මේ ධර්මය රැක්කේ එදා මිහිඳු මහරහතන් වහන්සේ පොසොන්පුර පසළොස්වක පොහොය දවසක ලංකාද්වීපයට වැඩම කරලා ඒ තබපු මූලික අඩිතාලම නිසා ඒ මූලික පදනම නිසා තමයි අපිට මේ බුදුදහම මේ රට තුළ මෙපමණ ශක්තිමත් දෙයක් ලෙස ගොඩනගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ මහා දර්ශනය සංස්කෘතියත් එක්ක එකතු වෙලා මිනිසුන්ගේ හදවතට කාවදිනකොට ඒක මුළු ජාතියක්ම නැවත පුනරුජීවණයකට ලක් කළා. මිනිස් හොඳ නරක තේරුම් ගත්තා. මිනිස්සු තමන්ගේ ජීවිතය ඒ ඔස්සේ ගොඩනගා ගත්තා. ආධ්‍යාත්මික නිවීමක් අපේ මිනිස්සු හැම කාලයකදීම භුක්ති විඳා ඒ ධර්මයේ තුල. එනිසා ඒ ශාසනය පවත්වන්නට ඒ අවශ්‍ය වුණා. ඒ ශාසනය පැවැත්වීම වෙනුවෙන් ඔවුන් මහා කැපකිරීම කළා. ඉතින් එදා කොච්චර ජනතාවේ හිටියත් අපිට අතීත ශිෂ්ටාචාරයේ විමසීමේදී දකින්නට පුළුවන්කම තියෙන්නේ ඔවුන් ඔවුන් වෙනුවෙන් දෙයක් කරගත්තාට වැඩිය ඔවුන් ශාසනික පැවැත්ම පිළිබඳව සිතූ බවට සාධක පමණයි. එනිසා කොහේ හැරුවත් වෙහෙර විහාරයක් පූජනීය ස්ථානයක්ම හමුවනවා මිසක කොයිම වෙලාවකවත් ඔවුන් ඉන්නට තනාගත්ත ගෙවල් දොරවල් හමුවන්නේ නැහැ. ඒට හේතුව බවට පත්ුනේ ඔවුන්ට ඊට වඩා වැදගත් වුණා ශාසනික පැවැත්ම. මොකද ඔවුන් නිවීම උරුම කරගත්තේ ඒ දෙත් එක්ක. ඒ අදිතාලම දැමුවේ මිහිඳු මහරහතන් වහන්සේ. අපේ ජාතියට ඒ මඟ පෙන්වීම කළේ මිහිඳු මහරහතන් වහන්සේ. එදා ඒ සිදු කළ මහා උත්තරීතර ඒ ධර්ම දූත සේවාව නිසාම මුළු ලෝකයටම බුදුදහම ප්‍රචාරය කරන කේන්ද්‍රස්ථානයේ බවට ලංකාවපත් වී තිබුණා. ඒකට ප්‍රධානම හේතුව බවට පත් උනේ මිහිඳු මහරහතන් වහන්සේ රටේ රජුරවන්ට බණ කිව්වේ. රජු පහදවල තමයි ප්‍රජාව පැහැදුවේ. ඒ නිසා රජු ප්‍රජාවට නිවැරදි මාවත පෙන්වා දුන්නා. රජු වරදවා ගත්තොත් ඊට පසු කාලීනව අපි දකිනවා ප්‍රජාව විසින් රජු වෙනස් කොට හෝ ඒ දේ නිවැරදි කරන්නට පෙළඹුණා. එනිසා ඉතිහාසය පිළිබඳව අපි බලනකොට බුද්ධ ශාසනය නිවැරදි තේරවාද සම්ප්‍රදාය අන්‍ය මතවාදයන්ගෙන් කෙලටුවන්නට ඉඩ නොදී රැකගන්නට මූලිකම හේතුව ලෙස ඒ ලැබුණු අනුග්‍රාහකත්වය සහ අපේ මිනිසුන්ගේ ජීවිතයට බුදුදහම ඒකාත්මකව ගියපු ආකාරයයි කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒ නිසා ඒ කටයුත්ත නිසා බුදුදහම අද අපිට ලැබිලා තියෙනවා. ඒ බුදුදහම අපි ඉදිරියට පැවැත්විය යුතු වෙනවා. ඒක ඔබ අප හැම කෙනා කෙරෙහි මඳ පැවරී තිබෙන ඒ උතුම් වගකීමක් ඒ වගකීම පැහැර හරින්නට අප කාටවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද මේ සියලු දේවල් අතින් අපිට හොඳ පදනමක් වැටිලා අපි මහා ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් කරන්නට මූලික පදනම සපයලා තියෙන බුදුදහම. ඉතින් ඒ බුදුදහමේ හර පද්ධතියට අද දවස වෙනකොට නොඑක් ප්‍රහාර එල්ල වෙනවා. මොකද මේක කඩා බිඳ දැම්මොත් අපේ ජාතියට මූලයක් පදනමක් නැති වෙනවා. ඒ නිසා. ඒ නිසාම අපි තවදුරටත් මේක ශක්තිමත්ව රැකගත යුතුව පවතිනවා. ඉතින් ධර්මද්වීපය වනසන්නට නොඑක් ක්‍රියාකාරකම් අද සමාජය වෙන විට අද යුගයේ වෙන උත්තර ක්‍රියාත්මක වුණාට ඒ දේවල් කෙසේ හෝ පරාජයටපත් කරලා අපි නැවත අපේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගෙන නැවත මේ ධර්මද්වීපය ගොඩනගන්නට අප හැමදෙනා කෙරෙහිම මහා ලොකු වගකීමක් තියෙනවා. ඔබ සියලු දෙනාටම සිහිපත් කරන්නේ ඒ උත්තරීතර වගකීම ඔබේ හිතට ඇති කරගෙන ඒ උත්තරීතර වගකීම ඔබේ හිතින් දරාගෙන ඔබ අනාගත බුදුදහම පිළිබඳව කල්පනා කරගෙන කටයුතු කළ යුතුයි කියන එක. බුදුරජාණන් වහන්සේගේ ශාසනය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට හැම පැත්තෙන්ම නිවීම කියලා දුන්න තැනක්. ඒ නිවීම කියන දේ අපිට විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. කෙලෙස් ධර්මයන් දුරු කිරීම උවද තදංග විස්කම්බන සමුච්ඡේදාදී වශයෙන් තුන් ආකාරයකට අපිට ප්‍රහාණ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම එහි ප්‍රහාණ කිරීමෙන් පසුව નિසරණ පටිච්චසද්ධිය ආදී ලෙස තවත් ප්‍රහාණ දෙකකින් මේ පිළිබඳව කතා කරනවා පංච ප්‍රහාණයක් විදිහට. ඉතින් කෙසේ වෙතත් මේ බුදුදහම තුළින් අපිට සැනසීම ලබා ගන්නට පුළුවන් ක්‍රමයන් ඉතාමත් විශාල ප්‍රමාණයක් තියෙනවා. එය පටන්ගත් තැන ඉඳලා මිනිස්සුන්ට නිවීම සැනසීමයි උගන්වන්නේ. ලෝකයේ තුල ජීවත් වෙනකොට මිනිස්සු අතර හැමදාම ප්‍රශ්න ගැටලු මතුවෙනවා විවිධ අර්බුද මතුවෙනවා ඒක යම් කිසි ආකාරයකට යම් ආයතනයක් ක්‍රියාත්මක වෙනකොට වන්නට පුළුවන් යම් පෞල් සංස්ථාවක වන්නට පුළුවන් යම් වික්ෂ සංස්ථාවක වන්නට පුළුවන් යම් ගිහි සමාජයක වන්නට පුළුවන් ඒ ප්‍රශ්න ගැටළු ඇතිවීම සාමාන්‍ය දෙයක්. නානත්ත් කායා නානත්ත් සංඥානේ කයවල් නානත්තයි වගේම මිනිසුන්ගේ හඳුනා ගැනීම නැතිනම් මිනිසුන්ගේ සංඥා මිනිසුන් ලෝකයේ අසුර කරන විදිහත් වෙනස් වෙනවා. ඉතින් මේ නානත්වයේ මත අධ්‍යවසේන සත්තා සංසන්දන්ති සමෙන්ති අදහස් වශයෙන් මිනිස්සු හැමදාම සැසඳෙනවා එකතු වෙනවා. අදහස් වශයෙන් මිනිස්සු සැසඳෙනකොට එකතු වෙනකොට අර නානා අදහස් තියෙන මිනිස්සුන්ගේ ඒ සමාන අදහස් තිබුණොත් විතරක් ඒ මිනිස්සු එකතු වෙනවා නැත්නම් ගැටීම් නැති වෙනවා. ඉතින් ඒ නිසා මිනිසුන් අතර නොඑක් අවස්ථාවල අර්බුද ඇති වෙනවා. ඒ සෑම ප්‍රශ්නයක් අර්බුදයක් ගොඩනගෙනකොටම තම තමන්ට සාධාරණ වුණ කතාවක් තියෙනවා. ඒ තම තමන්ට සාධාරණ වුණ කතාව පිළිබඳව විමසා බැලීමට යම් නිර්ණායකයක් තියෙන්නට ඕනේ. ඒ වගේම මේ පිළිබඳව අපි සාකච්ඡා කළ යුතු ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. අංගුත්තර නිකාය පංචක නිපාතයේහි දකින්නට තියෙන මේ චෝදනා කියලා සූත්‍රයක් තියෙනවා. මේ චෝදනා සූත්‍රය අප මේ අද කාලයට ඊටාම ගැළපෙන ඒ වගේම අප සාකච්ඡා කළ යුතු සූත්‍රයක් හැටියට. චෝදනා සූත්‍රය දේශනා කරන්නේ සරියුත්තරුන් වහන්සේ. සරුවත්තරන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා චෝදකේන අවසෝ භික්ඛුනා පරං චෝදේතු කාමේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්තා පරෝ චෝදේතබ්බෝ අවත්නි යම් කිසි කෙනෙකුට යම් චෝදනාවක් වරදක් පෙන්වා දෙන්නට කැමති යම් චෝදනාවක් ඉදිරිපත් කරන්නට කැමති කෙනා පංච ධම්මේ අධ්‍යත්තං උපට්ඨපෙත්තා පරෝචෝදිතබ්බෝ තමාගේ ආධ්‍යාත්මයේ පංච ධර්මයක් පිළිබඳව සලකා පංච ධර්මයකට තමන් පැමිණ අනිත් කෙනාට චෝදනා කළ යුතුයි. ඒ කියන්නේ ඔබ ලෝකෙ තුල ජීවත් වෙනකොට තව කෙනෙකුට ඔබට අවශ්‍ය නම් වරදක් කියන්නට තව කෙනෙකුගේ තියෙන වරදක් සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් ඔබ පළමුව කරුණු පහක් පිළිබඳව ඔබ සලකා බැලිය යුතු වෙනවා මොනවාද කාලේන වක්කාමිනව කාලේන ඒ වරද ඔබ පෙන්වා දී යත්තේ කාලේන වක්කාමිනව කාලේන සුදුසු කාලයේහි කිව යුතුයි නොඅකාලේන අකාලයේහි නොකිය යුතුයි සුදුසු කාලයේහි කිව යුතුයි අකාලයේහි නෙමෙයි ඒක කිය යුතු වෙලාවේ සුදුසුම අවස්ථාව බලලා කිව යුතුයි භූතේන වක්කාමිනෝ අභූතේන භූතේන් චේතුයි අභූතේන් නොවේ ඒ කියන්නේ ඒ වරද ඔහු විසින් සිදු කරලා තියෙනවා නම් පමණක් කිව යුතුයි ඔහු සිදු කරලා නැත්නම් එසෙව්වා අභූතයෙන් චෝදනා නොකළ යුතුයි. Tamanට සැක හිතුණා කියලා චෝදනා නොකළ යුතුයි. සංහේන වක්ඛාමි නොපරුසේන සංහේන් කියතේ. සංහේන් කියලා කියන්නේ ස්නිග්ධ භාෂාවෙන්. ස්නිග්ධ භාෂාව කියලා කියන්නේ සිනිඳු බසින්. ඒ කියන්නේ තමන් ඒක හිතේ අනිත් කෙනාට කෝපයක් ඇති වෙන විදිහට නැතුව දැඩි භාෂාවෙන් කියන්නේ නැත්නම් අර මොලොක් වචනයෙන් කියලා කියන්නේ මෘදු මොලොක් වචන වලින් කියනවා කියලා. අන්න ඒකට කියනවා සංහේනවක් ආවේ මෘදු මොලොක් වචන වලින් කියනවා. නොපරුසේන බොහොම රළු ඕලාරික පරුස වචන වලින් දැඩි වචන වලින් මේ චෝදනාව ඉදිරිපත් නොකළ යුතුයි. අර්ථ සංහිතේන ඒ චෝදනාව අර්ථ සංහිත වූවක් විය යුතුයි. නොඅනර්ථ සංහිතේන අනර්ථ සංහිත වූවක් නොවිය යුතුයි. මෙත්ත චිත්තේන වක්කාමිනෝ දෝසන්තරේන මෛත්‍රී සිතින් ඉදිරිපත් කළ යුතුයි නොදෝසන්තරේන ද්වේෂ අන්තරයකින් නැතිනම් ද්වේෂයෙන් ආරූඪ වෙලා එක් දේ නොකිය යුතුයි. ඒකවල දැන් තමන් යම් කිසි කෙනෙකුට වරදක් පිළිබඳව කියා දෙනවා නම් වරදක් පිළිබඳව අවවාදයක් කරනවා නම් ඒ වරද පිළිබඳව අවවාද කරන පුද්ගලයා විසින් සැලකිය යුතු තමන්ගේ හදවත කෙරෙහි නැතිනම් තමන්ගේ හිත පිළිබඳව අවධානය යොමු කළ යුතු කරුණු පහක් තියෙනවා. මොනවද? ඔබ කෙනෙකුට චෝදනා කරන්නට කලින් ඔබ පරීක්ෂා බැලිය යුතුයි. මේ චෝදනාව කාලේන වක්කාබිනෝ කාලේන කාලයටයි කිව යුත්තේ අකාලයේහි නෙමෙයි. දැන් අපි ප්‍රශ්නයක් කෙනෙකුට ඉදිරිපත් කරන්නට චෝදනාවක් ඉදිරිපත් කරන්නට පෙළඹෙන්නේ මොන වෙලාවද? අපේ හිතට වඩාත්ම තරහ ඇති වෙන වෙලාව තමයි අපි අනිත් කෙනාට චෝදනා කිරීම සඳහා අපි තෝරාගන්නේ. ඇතැම් විට ඒක අහන මනුස්සයත් අහන කෙනත් බොහොම තරහෙන් අමනාපෙන් ඉන්න වෙලාවක් වෙන්නත් පුළුවන්. අන්න ඒක අකාලයක්. ඒක චෝදනාවක් කරන්න සුදුසු කාලයක් බවට පත් වෙන්නේ නැහැ. තමාත් කිපිලා අනුනුත් කිපිලා ඉන්න වෙලාවකට ඒ චෝදනාව ඉදිරිපත් කරන්න ගියාම ඒක විවාදයක් වෙනවා. ඒ විවාදය කලහයක් බවට පත් වෙනවා. විවාදය කලහයක් බවට පත් වෙලා ඒක රණ්ඩුවක් බවට පත් වෙනවා කියලා අපි කියන්නේ. අන්න ඒ විදිහටපත් වෙනවා. ඒ නිසා හැම වෙලාවකදීම තව කෙනෙකුට චෝදනාවක් ඉදිරිපත් කරන්න කලින් තමන් තමන්ගේ හිත දිහා බලන්න තමන්ගේ හිත නිවිලා තියෙන්නට ඕනේ. තමන්ගේ හිත නිවි පවතින්නට අවශ්‍යයි. ඒ කියන්නේ ද්වේෂයෙන් කැළඹිලා තමන්ගේ හිත තියෙන්න පුළුවන් කමක් නැහැ. අනුන්ට චෝදනා කරන වෙලාවේදී තමන්ගේ හිතේ ඒ නිවීම කියන දේ තියෙන්නට ඕනේ. ඒකයි කාලේන වක්කාමේ. නොඅකාලේන ඒක සුදුසු කාලය පිරික්සා බල්ලා කිය යුත්තක් හැටියට සරියුත්තරන් වහන්සේ පෙන්වන්නේ. අකාලයේහි කියන්න ගියාම ඒ වරද ඇතන් කෙනෙකුට පිළිගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ වරදක් අපි පිළිගන්නකොට ඒ කෙනාට ඒ සුදුසු කාලයේදී කිව්වහම ඒ අදාළ වරද කරපු කෙනෙකුට ඒක පිළිගන්න උනත් නැමෙනවා. හැබැයි අකාලයේහි ගිහිල්ලා චෝදනාවක් ඉදිරිපත් කරන්න ගියාම හුණත් නැවෙන්නේ නැහැ වරද පිළිගන්න. ඒ නිසා ඒ අපි සුදුසු කාලය කුමක්ද කියන එක පිළිබඳව අපි හරියට තීරණය කරගත යුතු වෙනවා. කෙනෙකුට වරදක් කීම සඳහා සුදුසු කාලය මොකද්ද? එතකොට ඒ සුදුසු කාලය තෝරාගෙන අපි ඔහුට ඒ චෝදනාව ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම භූතේන වක්කාමිනෝ අභූතේන භූතයෙන් කළ යුතුයි. භූතයෙන් කියලා කියන්නේ ඒ වරද ඔහු කරලා තියෙනවා නම් විතරයි අපිට ඔහු චෝදනාව කරන්නට පුළුවන්කම තියෙන්නේ. අපිට සැකහිතුණා කියලා අපි ළඟ කරුණු නැතුව එහෙම නැතිනම් අපි බොරුවට තව කෙනෙක් රිදවීම සඳහා අපි දේ කරනවා නම් ඒක නොවිය යුතු දෙයක්. ඒකයි භූතේන වක්කාමිනෝ අභූතේන කියලා කිව්වේ. භූතේන එක කළ යුතුයි. හරියට කරුණු කාරණා දන්නේ නැතුව ඒ චෝදනාව කළ යුතු වෙන්නේ නැහැ. එනිසා යම්කිසි කෙනෙකුට චෝදනාවක් කරන්නට පෙර ඔබ ඔහු බවටපත් වෙලා මනසින් ඔබ ටිකක් හිතලා බලනවා නම් කොහොමද මේක මා විසින් කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව ඔබ කල්පනා කරලා බලනවා නම් ඔබට පෙනෙයි ඔබ සමහර වෙලාවට හිතාගෙන ඉන්න විදිහට වැඩිය වෙනස් කෝණයකින් ඒ ප්‍රශ්නේම. එතකොට ඔබට ඒ තුළ විසඳුමක් තියෙන පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුහතේන වක්කාමිනෝ අබුහතේන බුහතෙන් කළ යුතුයි අබුහතෙන් චෝදනා නොකළ යුතුයි. සංහේන වක්කාමිනෝ පරුසේන ඒ වගේම මෘදු මොලොක් වචනයෙන් ඒ දේ චෝදනාව ඉදිරිපත් කළ යුතුයි. යම් කිසි කෙනෙකුට ඒ චෝදනාව ඉදිරිපත් කළ යුතුයි මෘදු මොලොක් වචනයෙන්. සමහර වෙලාවට අපි දකින්න ජීවිතයේ ගිහි ගිහි ඇත්තෝ සමහර ලාවට යම් කිසි ප්‍රශ්නයක් උද්ගත වුනහම ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා අපි දකිනවා සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවේදී ඒ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ තව කෙනෙකුට චෝදනාව ඉදිරිපත් කරන්නේ සංහයෙන් නෙමෙයි. ඒක ඉදිරිපත් කරන්නේ පරුස පරුස විදිහට, තාමත් රළු විදිහට, ඕලාරික විදිහට තමයි ඒකට ප්‍රතිචාර දක්වන්නේ. නමුත් අපි දක්ෂ වන්නට ඕනේ හැම වෙලාවකදීම අපි බොහොම ස්නිග්ධ භාෂාවෙන් බොහොම අර නේලා කන්න සුකා හදයංගමා ප්‍රේමණීයා කියලා කියන්නේ ඒ වචනය හොඳ මෘදු මොලක් වචනයක් බවට පත්වන්නට ඕනේ. ඒ වගේම කර්ණ රසායනුවක් බවට පත්වන්නට ඕනේ. ඒ වගේම හදවතේ දරා ගන්නට පුළුවන් දෙයක් වචනයක් බවට පත් වෙන්නට ඕනේ. අන්න ඒ විදිහට කතා කළොත් එහෙම ඒක ඊටාම සුදුසු දෙයක්. එහෙම නැතුව අර අඤ්ඤමඤ්ඤේහි මුඛසත්වෙහි විතුදන්තා කියලා කියන්නේ අන්‍යෝන්‍යයන් මොනැමැති සැත්තලින් ඇනගනිමින් වාසය කරනවා කියලා කියන්නේ. අන්න ඒ අන්‍යෝන්‍ය මොනැමැති සැත්තලින් අනින එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා තව කෙනෙකුට වරදක් කියනකොට ඔබ තමන් තුළ බලන්නට ඕන දේ තමයි මම මේක කියන්න යන්නේ බොහොම දරුණු විදිහටද එහෙම නැත්නම් මම මේක කියන්න යන්නේ බොහොම ස්නිග්ධ භාෂාවෙන්ද කියලා. ඒ කියන්නේ බොහොම හොඳින් මේ ගැන අවබෝධ කරලා දෙන්නෙන්ද කියලා. අපි ගොඩක් වෙලාවට හිතනවා වරදකට දෙන්න තියෙන හොඳම දඬුවම කෙනෙකුට බැනලා දොස් කියලා කරන දඬුවම කියලා. ඇත්තටම ඔහු වරද පිළිබඳව ඔහුව තේරුම් ගන්නට ඇරලා ඔහුට බොහොම ස්නිග්ධ භාෂාවෙන් කතා කරන එක මම හිතනවා ඊට වඩා ඒ වරද නිවැරදි කර ගැනීම විශේෂයි බලපවත්වන දෙයක්. මොකද අවශ්‍ය වෙන්නේ බයට වැරදි නොකර ඉඳීමට වඩා තේරුම්ගෙන අවබෝධ කිරීමෙන් වරද නොකර සිටීම. ඒ නිසා ස්නිග්ධ වචනයෙන් ඔබ වැරදි කියන්නට පෙළඹෙනවා නම් අනිත් අයටත් ඔබ ප්‍රේමනාප කෙනෙක් බවට පත් වෙනවා විතරක් නෙමෙයි ඔබේ වචනය අන්‍යයන් ගරු කරන ගරු කරන වචනයක් බවට පත් වෙනවා අන්යන් පවා ඒ වචනේ දරා ගැනීමක් ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සංහේන වක්කාමිනෝ පරුසේන ඔබ යම්කිසි වචනයක් කියනවා නම් චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඔබ තමා තුළ දැකිය යුතුයි මම ඒක ඉදිරිපත් කරන්නේ මොන විදිහටද මොන ආකාරයටද මම ඒක කියන්නේ බොහොම නියුණු වචන වලින්ද කැළඹුණු ද්වේෂ සහගත වචන වලින්ද කියලා ඔබ බැලිය යුතුයි අත්ථ සංහිතේන වක්කාමිනෝ අනත්ථ සංහිතේන ඔබ කියන දේ අර්ථ සංහිත වන්නට ඕනේ. අර්ථයක් නැතුව මොකක් හරි පදයක් කෙනෙක් වරද්දපු විදිහට අපි කෙනෙකුට චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඒක නොයසු දෙයක්. ඒ නිසා යම්කිසි චෝදනාවක් කරනවා නම් ඒ චෝදනාව අර්ථ සංහිතේන අර්ථ සංහිත විය යුතුයි. නොඅනර්ථ සංහිතේන ඒක අනර්ථයේ පිණිස Tamanටත් අනර්ථයේ පිණිස පවතින දෙයක් නොවේ යුතුයි. ඒකෙන්ද Tamanටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට ඔවුන් නිවැරදි කර ගැනීම සඳහා අපි යම්කිසි චෝදනාවක් කරනවා නම් ඒක සාධාරණ චෝදනාවක් ලෙස අපි දැක්කට කම නැහැ. ඒක අර්ථ සංහිතයි. එක්කෝ දෘෂ්ටානුගතයටපත් වෙන පිරිස පිළිබඳව හෝ එහෙමත් නැතිනම් ඔවුන් පිළිබඳව හෝ යම්කිසි අර්ථ සංහිත කතාවකින් ඒක කියනවා. ඒක දැන් අපි ගත්තාම පුද්ගල දෝෂාරෝපණාදී අනර්ථ සංහිතයි. හැබැයි අර්ථ සංහිත දෙයක් බවට පත් වෙන්නේ වරද ගැන කතා කිරීම. වරද මෙන්න මෙබඳු ඌ වැරදි කරලා තියෙනවා කියලා වැරද්ද පෙන්වා දීම පුද්ගල දෝෂාරෝපණයෙන් නිදී වරද පිළිබඳව කතා කිරීම ඒක තමයි කල යුතු දේ බවට පත් වෙන්නේ. අප කලකිරිය යුතු වෙන්නේ වරදක් පිළිබඳව මිසක නිවැරදි කරගත යුතු වෙන්නේ වරද මිසක දුරු කළ යුත්තේ වරද මිසක පුද්ගලයෝ නෙමෙයි පුද්ගලයන්ට දොස් කීමක් නෙමෙයි කළ යුතු දේ බවට පත් වෙන්නේ. පුද්ගල චරිත ගති හැවීමක් නෙමෙයි කළ යුතු වෙන්නේ. ඒ නිසා අපි අර්ථ සංහිත ඌවකින් චෝදනා කළ යුතුයි අනර්ථ සංහිත ඌවකින් නොවිය යුතුයි මෙත්ත චitteන වක්කාමේ නෝ දෝසන්තරේන මෛත්‍රී සිතකින් යුක්තව ඒක කළ යුතු වෙනවා නෝ දෝසන්තරේන ද්වේෂ සාගත සිතකින් නොවේ යම් කිසි කෙනෙකුට චෝදනාවක් කළ යුතු වෙන්නේ මෛත්‍රී සාගත සිතින් ඔහු වරදින් නිවැරදි කරගෙන ඔහු නැවත වරදින් නගා සිටුවීම පිළිබඳ ඔහු කෙරෙහි ඒ වගේම ඔහුගේ අනුගාමිකයෝ හෝ ඊට අනුරූපීව වරදට නියැලෙන පිරිසක් ඉන්නවා නම් ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන්ම ඒක පෙන්වා දෙනවා මිසක ඔහු යහපත් මගකටම ඒවා කියන අදහසින් වරදක් පෙන්වා දෙනවා මිසක අපි කිපිලා අමනාපයටපත් වෙලා කෙනෙකුට චෝදනාවක් ඉදිරිපත් නොකළ යුතුයි. ඒකට මෙන්න මේ කියන අනුන්ට චෝදනා කරන්න කැමති කෙනා නැතිනම් චෝදනාවක් කරන්න තියනවා නම් ඔබ ඔබේ මනස තුළ මෙන්න මේ කියන කරුණු පහ පිළිබඳව හොඳ අවබෝධයක් අවධානයක් තියෙන්නට අවශ්‍යයි. එතකොට මේ අවධානය යොමු කරලා බලලා මේ දේවල් වලින් ඔබේ මනස ආවරණය වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ පිරිසුදු නොවි අපිරිසුදු පැත්තක් නම් තියෙන්නේ. ඔබ ඒක පිරිසුදු බවට පත් කරගෙන ඉවර වෙලා චෝදනා ඉදිරිපත් කිරීම තමයි කල යුතු වෙන්නේ. චෝදකේන අවසෝ භික්ඛුනා පරං චෝදේතු කාමිනේ පංච ධම්මේ අජත්තං උපට්ඨපෙත්තා පරෝ චෝදේතබෝ. මෙන්න මේ පංච ධර්මය තමා තුළ උපදෝගෙන අන්යන්ට චෝදනා කළ යුතු වෙනවා. එතකොට මේ ලෝකේ ඇතම් කෙනෙක් ඉන්නවා ඒකච්ඡම් පුද්ගලම් පස්සාමේ අකාලේන චෝදියමානේ නොකාලේන කුපිතං ඒ කෙනාට අකාලේ චෝදනා කරනකොට චෝදනාව ලබන කෙනා මොකද වෙන්නේ? කුපිතක්. එතකොට මේ ඒ චෝදනාවට අකාලේහි කෙනෙක් චෝදනා කරනවා කිපීමටපත් වෙලා. භූතේන චෝදියමානන්නෝ භූතේන කුපිතං. එතකොට මේ චෝදනා යම්කිසි කෙනෙක් චෝදනා කරනකොට එතකොට ඒ චෝදනාව අපි කිපිලා කොයි වෙලාවකවත් නොකළ යුතුයි සුදුසු කාලයට කරන චෝදනාව අපි කිපිලා සිදු කළ සිදු නොකළ යුතුයි. එතකොට යම්කිසි විදිහකින් අපි කිපිලා කරනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. අපි තරහෙන් නම් අපි කරන්නේ අකාලයේහි කරනවා අපි තරහෙන් කරනවා. ඒ වගේම අභූතයෙන් අපි බොහොම කිපීමෙන් යුක්තව කරනවා. ඒ වගේම ස්නිග්ධ භාවයකින් තොරව අපි ඒක රළුව කරනවා කිපිලා. අනත්ත් සංහිතව කරනවා. ඒ වගේම දෝෂාන්තරයකින් කරනවා අපි කිපිලා. ඒක නොකල යුතු දෙයක්. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් චෝදනා කරනකොට ඇතම් වෙලාවට මේ කිපීමෙන් යුක්තව ඒක කරනවා. එතකොට මෙන්න මේ විදිහට චෝදනා කරනකොට මේ චෝදනාව ලබන කෙනාගේ ස්වභාවය අධම්ම චෝදිතසාවසෝ වික්කුණෝ පංචහාකාරේහි අවිප්පටසාරෝ උපදහිතබ්බෝ මෙන්න මේ අධාර්මික විදිහට චෝදනාවක් ඉදිරිපත් වෙනකොට ඒ චෝදනාව ලබන කෙනා එකට කොහොමද උත්තර දෙන්නට ඕනේ දැන් ඔබට කෙනෙක් අර විදිහට සුදුසු අවස්ථාවේ නැතුව චෝදනා කරනවා ඒ චෝදනාව සුදුසු අවස්ථාවේ නැතුව කරනකොට කොහොමද ඔබ ඒකට මුහුණ දෙන්නේ අකාලේන ආයස්මා චූදිතෝ නො කාලේන අලන්තේ අවිප්පටිසාරාය. ඔහු චෝදනා කරන්නේ මේක කියන්න ඕන වෙලාවෙ නෙමෙයි ඒක කියන්නේ ඒක නොසුදුසු වෙලාවෙ කියන්නේ. එතකොට මෙහි වරද තියෙන්නේ මගේ නෙමෙයි වරද තියෙන්නේ ඔහුගේ. තමා ඒක එහි නොවිපිලිසර බවක් ඇති කරගත යුතු. විපිලිසර වෙන්නට හොඳ නැහැ. ඒ පිළිබඳව තමන් පසුතැවීමක් හෝ හිතේ ඒ පිළිබඳව කල්පනා කිරීමක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ. මොකද වරද කරන්නේ තමන් නෙමෙයි වරදක් කරන්නේ වෙලාවේදී ඔහු. එනිසා තමන්ගේ නිවැරදි බව තුළම තමන්ට පිහිටා සිටින්නට පුළුවන්කම තියෙනවා හේතුව අවිප්පටිසාරී බවක් තමන් තුළ ඇති වෙනවා මොකද අර කෙනා කරන්නේ අකාලයට කියලා තමන් දන්න නිසා අභූතයෙන් කියලා තමන් දන්න නිසා ඒ වගේම සංහේ නැතුව බොහොම කිපිලා කරනකොට දැන් ඒක බලාගෙන ඉන්නකොට අනිත් අයට මොකද පේන්නේ? කෙනෙක් නිවීමෙන් යුක්තව ප්‍රතිචාර දක්වනවා කෙනෙක් බොහොම තරහ ගිහිල්ලා තරහ ගිහිල්ලා වචන වලින් කෑක්කෝ ගහමින් දේවල් ප්‍රකාශ කරනවා. මේක බලාගෙන ඉන්න මිනිස්සුන්ට මොකද හිතෙන්නේ? බලාගෙන ඉන්න මිනිස්සුන්ට පේනවා කවුද මෙතන ඉවසිලිවන්තයා? කවුද මෙතන පරිණත පුද්ගලයා? කවුද මෙතන ශ්‍රේෂ්ඨයා? කවුද මෙතන නිවැරදි පුද්ගලයා කියලා ඒක බලාගෙන ඉන්න මිනිස්සුන්ට දකින්න පුළුවන්කම තියෙනවා බුද්ධිමත්ව බලාගෙන ඉන්න අයට. එනිසා ඒ පිළිබඳව තමන් අවිපටිසාරී බවක් ඇති කරගත යුතුයි කියලා සරියුත්තර වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒ චෝදනාව කරන භික්ෂුන් වහන්සේ විසින් ඒ කියන්නේ චෝදකයා විසින් තමා තුළ විපිලිසර බවක් ඇති කරගත යුතුයි මම කල යුතු කාලේ නෙමෙයි මේක කළේ අපිට කොහොමත් හිතට තරහ ගියාම අපිට විපිලිසර බවක් ඇති වෙනවනේ පස්සේ අපරාධි මම මේ වචනේ කිව්වේ අපරාධි මම මේ දේ කළේ අපරාධි මම මේ විදිහට හැසිරුනේ අපිට ඒ විපිලිසර බව ඇති වෙනවා. මිනිස්සුන්ට ඒ විපිලිසර බව ඒක කරනකම් තේරෙන්නේ නැහැ. හැබැයි කළාට පස්සේ තමයි මිනිස්සුන්ට තේරෙන්නේ. තමන්ගේ හිතට තරහ ගියපුවාම තව කාට හරි බනිනකම් ඒ ගැන විපිලිසර බවක් ඇති වෙන්නේ හැබැයි බැන්නට පස්සේ ඔහු බොහෝ කාලයක් හිතෙන් පසුතැවෙනවා ඇයි මම ඒ දේ කළේ ඒ විදිහට කියලා එනිසා ඒ විපිලිසර බව ඇතිවීම යුතුය ඔහුට මොකද ඔහු අර විදිහට තමා තුළ අර ධර්ම පහ තියනවාද කියලා ප්‍රත්‍යවේක්ෂා කළේ නැහැ තමන්ගේ හිත දිහා හොඳට බලාගෙන හිටියේ නැහැ නිසා ඔහුට එහෙම සිදු වෙනවා නම් ඒක සිදුවිය යුත්තක් ඇත්තටම ඒක සිදුවිය යුත්තක් ඒක සිදුවන දෙයක් ඒ නිසා අපි ඒකෙදි දකින්නට අවශ්‍යයි ඒ පුද්ගලයෙකුගේ තියෙන හිතේ තියෙන ප්‍රධානම දෝෂ පහක් තමයි අර ටිකට අනුගත නොවීම. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට කාලය දැනගන්න බෑ නම් අභූතයෙන් නම් ඒ දේ චෝදනාව කරන්නේ. ඒ වගේම බොහොම රළු වචන වලින් නම් ඒ චෝදනාව ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඒකේනා බොහොම ගැටීම් සහගත අනර්ථ සංහිත බවකින් නම් ඒක කරන්නේ. ඒ වගේම තරහෙන් නම් ඒ දේ කරන්නේ. එතකොට මෙන්න මේ මේ විදිහට චෝදනාව කරන කෙනා හැමදාම ඒ චෝදනාව පිළිබඳව ඔහු පසුතැවෙන්නේ බවටපත් වෙනවා. විපිලිසර විය යුත්තා චෝදනාව කරන්නා මිස චෝදනාව ලැබිය යුත්තා නෙමෙයි කියලා සරියුත්තරුන් වහන්සේ පැහැදිලි කරනවා. එනිසා ඒ චෝදනාවක් යම්කිසි කෙනෙක් කරනවා නම් ඒ චෝදනාව ඒ විදිහට කරන කෙනාම සුදුසුයි මොකක් කරගන්නද විපිලිසර බවක් ඇති කරගන්න. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් නිවැරදිව චෝදනාවක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ දක්වනවා. යම් කෙනෙක් නිවැරදිව චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් යම්කිසි පුද්ගලයෙක් කාලයේහි චෝදනා කරනවා. ඒ කියන්නේ ඒ චෝදනාව කළ යුතු වෙලාව අවස්ථාව දන්නවා. Tamange හිතෙත් ද්වේෂය නැති අහගෙන ඉන්න කෙනා පිළිබඳව තරහක් නැති වෙලාවක් බලලා ඔහුගේ වර්ත ඔහුට පෙන්වා දෙනවා මොන විදිහටද ඔහු කළ වරදක් නොකළ වරදක් නෙමෙයි සංහයෙන් සිනිඳු බසින් ඔහුට පවරනවා ඔබ මෙහෙම දෙයක් කළා තියෙනවා මේ කරන දේ වැරදි මෙන්න මේ විදිහටයි මේක විය යුතුව තිබුණේ කියලා අපි ඔහුට ඒ චෝදනාව ඉදිරිපත් කරනවා එතකොට අන්න ඒ විදිහට චෝදනාව ඉදිරිපත් කරනකොට ඒ චෝදනාව ඉදිරිපත් කිරීම තුළ ඔහු කිපීමකට ලක් වෙන්නේ නැහැ බොහෝ විටක ඔහු කිපීමකට ලක් වෙන්නේ නැහැ හැබැයි ඇතැම් වෙලාවට සමහර පුද්ගලයෝ මේ හොඳ විදිහට දෙයක් කියන්නට ගියත් කිපීමකට ලක් වෙනවා කිපෙනවා. එතකොට ඒ විදිහට ඔවුන් කිපුණට පස්සේ ධම්මචෝදිතය ඒ කියන්නේ දැන් ධර්මයෙන් තමයි මේ චෝදනාව ලැබලා තියෙන්නේ ධර්මයෙන් චෝදනාව ලැබුවත් ඒකේන මේ පංචහාකාරයේ විපටිසාර උපදෙහිතබ්බෝ පංච ආකාරයකින් විපිරිසර උපදෝගත යුතුයි. කවුද? ඒ චෝදනාව ලැබපු කෙනා. චෝදිතය. චෝදනාව ලැබපු කෙනා පස් ආකාරයකින් ඒ බව තමා තුළ උපදෝගත යුතු වෙනවා. මොකද්ද? මේක සුදුසු කාලේ කළ චෝදනාවක්, බුහුතෙන් කළ චෝදනාවක්, සංහේන් කළ චෝදනාවක්, ඒ වගේම අර්ථ සංහිතව කළ චෝදනාවක්, ඒ වගේම ඒ චෝදනාව එකනා සිද්ධ කරලා තියෙන්නේ මෛත්‍රී සාගත හැඟීමෙන් අන්න එබඳු අවස්ථාවකදීත් යම්කිසි කෙනෙක් කිපීමක් ඇති කරගන්නවා නම් හෝ එසේ නැතිනම් ඒ වරද දකින්නවා නම් එබඳු වූ වරද පිළිබඳවම ඔහු කල්පනා කරගත යුතු වෙනවා. අන්න ඒකට විපිලිසර බව ඇති කරගත යුත්තේ කවුද? චෝදනාව ලබන කෙනා. චෝදනා කළ කරන කෙනා. එතකොට හැම අතින්ම පිරිසුදුයි. මොකද එයා කළ යුතු හොඳම ආකාරයට ඒක කළා තියෙනවා. එතකොට බුදුරජාණන් සරියුත්තරන් වහන්සේ මෙතනදී පෙන්වා දෙනවා චෝදිතේන ආවසෝ පුද්ගලේන දේසු ධම්මේසු පතිට්ඨහතබ්බං එතකොට මේ චෝදනාව ලබන පුද්ගලයා විසින් ධර්මතා දෙකක පිහිටා සිටිය යුතුයි කුමකද ඔහු විසින් සත්‍යෙහි පිහිටා සිටිය යුතුයි තමයි දෙය කරලා තියෙනවා නම් කළ බවටත් ඒ වගේම කරපු දේ පිළිබඳව කෝපයක් ඇති නොකර ගැනීමටත් නොකල තියෙනවා නම් නොකරපු දෙයට චෝදනා කළා කියලා කිපීමක් ඇති කරගත යුත්තේ නැහැ තමන් ඒ දේ නොකළ බවට තමන් දැන ගැනීම ප්‍රමාණවත් කියලා ඒ පිළිබඳව අකෝපසිතක් නැතිනම් අකෝපසිතක් නොකිපිසිතක් ඇති කර ගැනීම ඊටම වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ සත්‍යයේ සහ අකුප්ප භවෙහි නොකිපි භවෙහි තමන්ගේ සිත ඇති කරගත්තා නම් ඒක තමයි සත්පුරුෂයෙකුගේ සත්පුරුෂ ලක්ෂණයේ බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට සත්‍යවාදී බව ඒ වගේම අකෝප අකුප්ප බව යම් කිසි කෙනෙක් සතුව තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා සත්පුරුෂයෙක් හැටියටයි අපි හඳුනාගත යුතු වෙන්නේ. මෙන්න මේ කාරණාව අපි වඩාත්ම හිතේ තබාගත යුතු කාරණා හැටියටයි අපි දකින්නේ කියන්නේ සත්‍යයේ පිහිටීම සහ අකුප්ප භවෙහි නැතිනම් නොකිපිසිට ඇති බව අපි කෙරෙහි උපදවා ගැනීම කියන දේ. ඉතින් සරියුත්තරන් වහන්සේ මේ කරුණු ටික පෙන්වා දුන්නේ අපේ ජීවිතවලට ඉතාම වැදගත් කරුණු ටිකක්. මොකද ජීවිතයක් කියනකොට අපි සමාජයක් එක්ක කටයුතු කරනකොට නොඑක් අපිට මේ සමාජයේ ගනුදෙනු කිරීමේදී ප්‍රශ්න ගැටලු නොඑක් දේවල් ඇති වෙනවා. නොඑක් මතභේදයන් එක්ක අපිට වැඩ කරන්නට සිද්ධ වෙනවා. ඒ සෑම අවස්ථාවකම අපි හැම වෙලාවකදීම දක්ෂ වන්නට ඕනේ අපේ හිත රැකගන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම නැති වුණොත් ලෝකයේ තුල හැමදාම වාද විවාද ඒ වගේම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා රණ්ඩු සරවල් මේ දේවල් අපිට දකින්නට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් සඳහා අපි මූලික වශයෙන්ම සූදානම් වියත් අපේ මනස සකස් කරගත යුතු ආකාරය තමයි ඔය අපි කතා කළේ. කියන්නේ තව කෙනෙකුගේ සිත නොරිදෙන විදිහට ඒ තව කෙනෙකුගේ වරදක් පෙන්වා දීම කියන දේ අපි කළ යුතුයි. ඒ කියන්නේ කාලයේහි චෝදනාව, භූතයේහි චෝදනාව කළ යුතු වෙනවා. අභූතේහි නොවේ. ඒ කියන්නේ ඔහුට ඒක ඌදයක් ගැන කතා කරන්නට ඕනේ. එහෙම නැතුව අභූත ඌදයක් විදිහට නොවන විදිහටයි මේ චෝදනාව කළ යුතු වෙන්නේ. ඒ වගේම තැන් තැන් වල කිව්වා කියලා කෙනෙකුගේ වරදක් හදාගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ සුදුසු කාලය කියලා කියන්නේ ඔහු හමුවේ ඔහු ඔහු ළඟ ඒ වරද කතා කළොත් තමයි ඒ වරද නිවැරදි කරන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා අපිට වරදක් කෙනෙකුට පෙන්වා දෙනකොට මෙන්න මේ චෝදනා සූත්‍රය ඊටම වැදගත් වෙනවා. මේට අනුරූප ලෙස අපි ඒ වර්ධ පිළිබඳව කෙනෙකුට පෙන්වා දිය යුතුයි. ඒ විදිහට පෙන්වා දෙන්නේ නැතුව කෙනෙක් තමන්ගේ හිත දෝෂාන්තර සහිතව යම් කිසි විදිහකින් වැරදි කතා කරනවා නම් චෝදනා ඉදිරිපත් කරනවා නම් මොනවද වෙන්නේ? විවාද උපදිනවා. විවාදයේ තුල කලහ ඇති වෙනවා. කලහ විවාද කියන මේ දේවල් ලෝකෙ තුල හැම කාලෙකම දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කලහ විවාද පිළිබඳව අපි කතා කිරීමේදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ දේවල් වලට තියෙන හේතුව මොකක්ද කියලා. අපි දැන් මේ කතා කළේ අපි සංවරය හදාගන්න එක විදිහක් ගැනනේ. අපේ ජීවිතේ, අපේ මනස, අපේ සිත අපි සංවර කරගන්නේ කොහොමද කියලා මේක ක්‍රමයක් ගැන කතා කළේ. දැන් මේක බොහොම తాවකාලික සහ මේක ආචාර ධර්මයක්. අපි අපේ ජීවිතය තුළ අපි සිදු කරගන්න ලබන ආචාර ධර්මයක්. මේක. ඒ කියන්නේ අපි කොහොමද කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ? අපි කොහොමද කෙනෙක් එක්ක කටයුතු කරන්නේ? මේ මේ කටයුතු කිරීම කියන එක ආචාර ධර්ම ක්‍රමවේදයක්. ඒකට බුදුදහම තුළ ආචාර ධර්ම පිළිබඳව කතා කරනවා වගේම හැම කාලයකදීම තමන්ගේ හිත පිච්චෙන්නේ නැතුව අනුන්ගේ හිත පුච්චන්නේ නැතුව තමන් ඉන්නේ කොහොමද කියන තැනට අවශ්‍ය මහා ශ්‍රේෂ්ඨ දර්ශනයකුත් මත කරනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ කරුණ පිළිබඳවම මුල් කරගෙන අපි තව සූත්‍ර දේශනාවක් අපි ගත්තොත් අපිට සුත්ත නිපාතයේහි දකින්නට පුළුවන්කම තියෙනවා කලහ විවාද කියලා සූත්‍රයක්. කලහ විවාද සූත්‍රයේදී කලහ සහ විවාද පිළිබඳව කතා කරනවා. කලහ කියලා කියන්නේ කලහය කියන්නේ රණ්ඩුවක් කියන එක. විවාදයක් කියලා කියන්නේ අපි විවාද කර ගැනීම. ඉතින් රණ්ඩුවයි විවාදයයි දෙකම එකයි. රණ්ඩුවේ තියෙන මුල් කොටස තමයි විවාදය කියලා කියන්නේ කියලා කියනවා. නිर्देशයේදී. එතකොට අපිට මෙතනදී මේ කලහය සහ විවාදය මේ කලහ විවාද දෙක පිළිබඳව කතා කරනකොට අහනවා කුතෝ පහූතා කලහ විවාදා පරිදේව ශෝකා සහ මච්චරාච මානාති මානා සහ පේසුනාච කුතෝ පහූතා පහූතාතේ තදංගි බ්‍රෝහි කියලා ගාථාවකින් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ මේ කලහ විවාද පරිදේව ශෝක මානාති මාන සහ පිසුනා පිලුණු බස් ආදී දේවල් කොහෙන්ද හටගත්තේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා එතකොට බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනකොට පියප්පහූතා කලහා විවාදා. මේ ලෝකේ කලහ සහ විවාද හටගන්නේ පියප්පහූතා. ප්‍රිය දේවල් නිසා. ප්‍රිය දේවල් නිසා. ලෝකේ අපි රණ්ඩු වෙනවා රණ්ඩු වෙන්නේ නැතිනම් ගැටීම් ඇති වෙන්නේ මොනවත් එක්කද? ප්‍රිය දේවල් නිසා. අපේ කැමැත්තට සාපේක්ෂව තමයි හැමදාම ගැටීම. කැමැත්තට සාපේක්ෂව ගැටීම කියනකොට කැමැති කැමැත්ත අපිට කොටස් දෙකකින් බෙදන්න පුළුවන්කම තියෙනවා. මොනවද? අපේ ප්‍රිය දේවල් අපිට කොටස් දෙකක් විදිහට වර්ගීකරණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි දැන් සංඛාර ප්‍රිය භාවය සහ පුද්ගල ප්‍රිය භාවය කියන දේ. පුද්ගල ප්‍රිය භාවය කියලා කියන්නේ දැන් ඔබ හිතවත් ඔබ දන්න හඳුනන අම්මා තාත්තා දූ දරුවෝ ඔය වටපිටාවේ ඔබ පුද්ගලයෝ විදිහට ඔබ ප්‍රිය කරන ඔබ කැමති අය ඉන්නවනේ අන්න ඒ අය තමයි පුද්ගල ප්‍රියතාවය කියලා කියන්නේ. සංඛාර ප්‍රියතාව කියලා කියන්නේ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 තියෙන ලෝකයේ තුල කුමක් නිදාන කරගෙනද කියලා අහනකොට සාතං අසාතං තියමාහු ලෝකේ ලෝකේ සාත අසාත සැප සහ දුක කියන දෙක මුල් කරගෙන තමයි ඒ ඡන්දේ තියෙන සැප දෙහි ඇලෙනවා දුක් දෙහි මිනිස්සු ගැටෙනවා ඒක තමයි තියෙන්නේ එතකොට තම තමෝපනිස්සාය පහෝති ඡන්தோ එතකොට මෙන්න මේ දේ අසුරු කරගෙන තමයි ඡන්දේ පවතින්නේ රූපේ සුදිස්වා විභවං භවංච විනිච්ඡං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 එතකොට මෙන්න මේ රූප ධර්මතා ටික ඇසුරු කරගත්ත කෙනෙකුට මේ දේවල් ඇතුලේ පේනවා සත්‍ය පුද්ගලය ජීවත් වෙනවා කියලා. අනේ සත්‍ය පුද්ගලය ජීවත් වෙනවා කියලා පේන තැනක තමයි මිනිස්සුන්ට අර සැප දුක කියන දේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි ඡන්දය ඇති කරගන්නේ. ඒ නිසා තමයි ප්‍රිය බව ඇති වෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සුන්ට රණ්ඩු වෙන්න ලෝකයක් හම්බ වෙන්නේ. එතකොට දැන් මෙතන අපිට වෙනස් කරනවා නම් වෙනස් කරන්න තියෙන්නේ කොතනද? අපිට මේක වෙනස් කරනවා නම් වෙනස් කරන්නට පුළුවන්කම තියෙන්නේ අර රූපය පිළිබඳව අපි දකින තැනින්. රූපය පිළිබඳව අපි දකින තැනින්. ඒ රූපය පිළිබඳව අපි කල්පනා කරන විදිහ වැරදුන නිසා තමයි අපිට ඒක යථාර්ථය නොදන්නාකම නිසා තමයි අර විදිහේ වැරදි කලහ විවාද ගොඩනගෙන තැනකට අපිපත් උනේ. එනිසා රූපය පිළිබඳව අපි දන්නාකමක් උපදව ගන්නවා නම් අපිට පුළුවන් අර කලහ විවාද උපදින්නට තියෙන පසුබිම සම්පූර්ණයෙන්ම අපේ ජීවිතෙන් අයින් කරලා දාන්නට. ඒ කලහ විවාද නැති කරන්නට තියෙන පසුබිම කියලා කිව්වේ හැම මොහොතකම අපි තේරුම් ගත යුතු දේ තමයි අර රූපය ඇසුරු නොකරන මනසක් අපි සකස් කර ගැනීම කියන එක. රූපය ඇසුරු නොකරන මනසක් කියලා කිව්වේ ඇහැට රූප පේන්නේ කියන එක නෙමෙයි. ඇහැට රූපයක් පෙනෙනකොට අපි කරන સિદ્ધාන්තය අපි කරන දේ තමයි මොඩකමින් කරන දේ තමයි අපි ඒ රූපේ පැත්තට නැඹුරු වෙලා කල්පනා කරන එක.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 එතකොට ඔබ මේ ධර්මතාවයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රතිවේධ කළ යුතුයි. ඇහැට එන අනාත්ම වර්ණ සටහන හැරෙනකොට ඔබ වෙනත් දෙයක් දැකලා නැහැනේ. එතකොට ඔබ ඒ පිළිබඳව හිතින් සංකල්ප වශයෙන් ගොඩනගා ගන්නවා නම් ඔබ ඇසුරු කරනවා නම් යම් ප්‍රඥප්ති දේවල් අම්මා තාත්තා දුව පුතා ආදී ලෙස ඔබ සංකල්ප වශයෙන් උපදවා ගන්න සංස්කාර තියෙනවා නම් ඒක තමන්ගේ ආශ්‍රව ටික මත උපදව ගන්න ටිකක්. ඒ චිත් ඔය පාට ටික ගන්න දෙන්න එපා අර බිත්තිය. මොකද ඒ ධිට්ඨිය එහෙම දෙයක් තිබුණේ නැති නිසා ඔබ මේ දෙක දෙකක් කරලා දකින්න. එතකොට ඔබට චිත්‍රයක් හම්බ වෙන්නේ නැති ඒ රැවටෙන්න. ඒ නිසා ඔබ උත්සාහවත් විය යුතු වෙන්නේ අන්න ඒ තැනට තමන්ගේ මනස ඔබේ මනස ඇති කරගන්නේ කොහොමද කියලා ඒ තැනට මනසපත් කරගන්නේ කොහොමද කියන තැනටයි ඔබ අද දවසේ උත්සාහවත් විය යුතු වෙන්නේ. එහෙම නැති වුණොත් ඔබ ක්‍රමානුකූලව ටිකෙන් ටික විනාශය කරා ගමන් කරයි මිසක හොඳ පැත්තකට නැඹුරු වෙන්නේ නැහැ. නිසා අපිට මේ தത്വයට පත් වුණොත් අපිට පුළුවන්කම තියෙනවා මුළු ලෝකයක්ම ඔබට වැරදි විදිහට චෝදනා කළොත් ඔබට නොකෙපී ඉන්නට පුළුවන්කමක් තියෙනවා. තව කෙනෙකුට අර විදිහට අර පංච ධර්මයන් පිළිබඳව බලමින් වරද මෛත්‍රී සහගත සිතීම පෙන්වා දීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. මොකද මේ මාර්ගය තුළ විතරයි පුළුවන්කම තියෙන කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්න. ඒ කියන්නේ සහ මුලින්ම කෙලෙස් නැති කරලා දාන්න පුළුවන්කම තියෙන්නේ මේ මාර්ගයට නැතිනම් මේ ප්‍රතිපදාවට විතරයි. ඒ නිසා ඔබ ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. මේ කරුණු ටික පැහැදිලි කිරීමේදී වැඩි බරක් යෙදුවේ ලෞකික ජීවිතයට අදාළ වන යම් කාලීන කරුණු කිහිපයක් පැහැදිලි කරන්නට නමුත් අපිට මේ වගේ ගැඹුරු දර්ශනයක් තියෙනවා ඔබ ආයාසයෙන් නමුත් ඒක තේරුම් ගන්නට ඔබේ ප්‍රඥාව මෙහෙවිය යුතුයි ඔබ ඒ සඳහා උත්සාහවත් විය යුතුයි ඔබ ඒ සඳහා අප්‍රමාදී විය යුතුයි කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා හොඳයි කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් මේ පොහොය දින සිද්ධ කරගන්න තියදුනා මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින්නවෝදන් කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.